ධර්ම ශාස්ත්‍රනාව අද දේශකයන්න් වහන්සේ ගම් පහ විද්‍යා රවින්ද මහපිරිවෙනේ පරිවේනාධිපති ගල්ලේ ගෙදර බෞද්ධ මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ මනෝවිද්‍යා උපදේශක රාගම හොරපේ ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසංඛතං ච වෝ භික්ඛවේ දේසෙස්සාමි අසංඛත ගාමින් ච මග්ගං තං සුනාථ කතමංච භික්ඛවේ අසංඛතං යෝ භික්ඛවේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති භික්ඛවේ අසංඛතං කතමෝච භික්ඛවේ අසංඛත ගාමිනී මග්ගෝ චත්තාරෝ ඉද්ධිපාදා අයං වුච්චති භික්ඛවේ අසංඛත ගාමී මග්ගෝති ධර්ම ශ්‍රවණාභිලාෂී සැදැහැති පින්නතුනි සංයුත්ත නිකායේ සලායතන වග්ගයේ අසංඛත සංයුත්තේට අයත් ඉද්ධිපාද සූත්‍රය එතකොට මේ ධර්ම දේශනාවේදී අපට සාකච්ඡා කරන්න තියෙන්නේ ඉද්ධිපාද ධර්මයන් පිළිබඳව ඊටමත් ගැඹුරු මාතෘකාවක් මේ වෙලාවේදී අප කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට සරල ආකාරයෙන් මේ ඉද්ධිපාද ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉද්ධිපාද ධර්ම පිළිබඳව අධ්‍යයනය කරනකොට මම ඉහතින් සඳහන් කරපු මාත්‍රුකා සූත්‍රයට අමතරව සංයුත්ත නිකායේ මහා වග්ගයේ ඉද්ධිපාද සංයුත්තය අපට භාවිත කරන්න කියවන්න අධ්‍යයනය කරන්න පුළුවන්කම තිබෙනවා. එවාගේම අංගුත්තර නිකායේ නවක නිපාතයේ හතරවෙනි ඉද්ධිපාද වග්ගයේත් මේ ඉද්ධිපාද ධර්මයන් පිළිබඳව සවිස්තරව විස්තර විවරණ දකින්න ලැබෙනවා. ඒ වගේම අපේ අභිධර්ම පිටකයේ විභංග පාළියේ එහෙම නැත්නම් විභංග පකරණයේ ඉද්ධිපාද විභංගයේ අපිට මේ ඉද්ධිපාද ධර්මයන් පිළිබඳව තවදුරටත් වැඩි විස්තර දැනීගෙන කියා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඉද්ධිපාද ධර්මයන් පිළිබඳව මේ විදිහට මූලාශ්‍රයන් ඔබ වෙත සඳහන් කරමින් වැඩිදුර අධ්‍යයනයේ සඳහා අපි මේ අවස්ථාවේදී අපේ මාත්‍රුකා සූත්‍රයට අනුව ධර්මකාරණා සාකච්ඡා කරමු අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසකදී භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරනවා අසංඛතංච වෝ භික්ඛවේ දේසෙස්සාමි අසංඛත ගාමින්ච මග්ගං තං සුනාත මහණෙනි මම ඔබට අසංඛතයත් අසංඛත ගාමි මාර්ගයත් දේශනා කරනවා මේක හොඳින් අහන්න කතමංච භික්ඛවේ අසංඛතං මහණෙනි මොකක්ද මේ අසංඛතය කියලා කියන්නේ යෝ භික්ඛවේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති භික්ඛවේ අසංඛතං මහණෙනි කිසියම් තැනක රාගය ක්ෂය වීම තියනවද ද්වේෂය ක්ෂය වීම තියනවද මෝහය ක්ෂය වීම තියනවද අන්න එතනට කියනවා අසංඛතය කියලා එහෙනම් අපට පැහැදිලි අසංඛතය කියලා කියන්නේ මොකක්ද? නිවනටම කියන තවත් පర్యాయ වචනයක්. අපේ බෞද්ධයින්ගේ මූලික අරමුණ වන අපේ අවසාන නිෂ්ඨාව වන ඒ නිවන හැඳින්වීම සඳහාම බුදුරජාණන් වහන්සේ භාවිත කරපු තවත් එක වචනයක් තමයි අසංඛතය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කතමෝච භික්ඛවේ අසංඛත ගාමී මග්ගෝ. මහණෙනි එහෙනම් මේ අසංඛතයට යන මග එහෙමනම් නිවන් දකින මග මොකක්ද? චත්තාරෝ ඉද්ධිපාදා අයං වුච්චති භික්ඛවේ අසංඛත ගාමී මග්ගෝ මහණෙනි ඒ තමයි සතර 이르දිපාද ධර්ම මෙන්න මේ සතර 이르දිපාද වලට කියනවා අසංකත ගාමී මාර්ගය කියලා එහෙනම් දැන් අපට පැහැදිලි මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා නිවන් දකින මග හැටියට මේ සතර 이르දිපාද ධර්ම සතර 이르දිපාද ධර්ම වැඩිම තුලින් අපිට ඒකාන්ත වශයෙන්ම නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තිබෙනවා පින්නතුනි අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනා තුල අපිට නිවන් දැකීම සඳහා විවිධ ක්‍රම කියලා දීලා තිබෙනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා නිවන් දකින මාර්ගය පෙන්වලා දීලා තිබෙනවා. ඒ වගේම සතිපට්ඨාන සූත්‍රයේදී සතර සතිපට්ඨානය වැඩිම නිවන් දකින ඒකායන මාර්ගය හැටියට පැහැදිලි කරලා තිබෙනවා. එවාගේම ඉන්ද්‍රිය සංවරය පටිච්ච සමුප්පාදය මේ ආදී තවත් ක්‍රම මේ නිවන අවබෝධ කර ගැනීම සඳහා නිවන් දැකීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා එතකොට මෙතනදී මේ ඉද්ධිපාද සූත්‍රයේදී සතර 이르දිපාද ධර්මයන් වැඩි දියුණු කිරීම නිවන් දැකීමේ මාර්ගය විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඉද්ධිපාද කියන වචනය අපිට නුහුරු වචනයක් නෙවෙයි මේක බොහොම හොඳට හුරු පුරුදු වචනයක් මොකද දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය තුලින් අපි බුද්ධ චරිතය හදාරනකොට තමන් වහන්සේගේ අවසන් කාල සීමාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානී කතා වස්තු කතා අනුත්තිතා ಪರಿචිතා සුසමාරද්ධා සෝ ආකාංකමානෝ කප්පං වාතිත්තේය කප්පාවසේසං වා කියලා මේ ප්‍රවෘත්තියම ඉද්ධිපාද සංයුත්තයේ චේතිය සූත්‍රයේ සඳහන් වෙනවා එතකොට අපිට මේ සූත්‍රය තුලින් පේනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කිසියම් කෙනෙක් මේ 이르දිපාද ධර්මයන් මනවින් වඩලා තියෙනවා නම් ඒ වගේම බහුල කොට වඩලා තියෙනවා නම් ඒ තැනැත්තාට Taman කැමතිනම් ආයුෂ කල්පයක් ජීවත් වෙන්න පුළුවන් කියලා ආයු කල්පයක් කියලා කියන්නේ ඒ ඒ කාල සීමාව තුලදී ඒ ඒ සත්වයින් ජීවත් වෙන පරමායුෂයට. එතකොට ඒ මේ සතර 이르දිපාද ධර්ම මනාව වඩල තියෙන කෙනෙකුට පුළුවන්කම තිබෙනවා Taman කැමතිනම් ඒ ඒ කාල සීමාවට අනුව ඒ පවතින පරමායුෂ භුක්ති විඳින්න ජීවත් වෙන්න. කප්පාව සේසංවා කියලා කියන්නේ ඊටත් වඩා ටිකක් වැඩිතර කාලයක් ඊටත් වඩා ටිකක් වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවා. එතකොට අපි මේ ඉද්ධිපාද කියන වචනය මීළඟට සලකල බැලුවොත් මොකද මේ ධර්මතාවලට එහෙම නැත්නම් මේ කාරණාවලට ඉද්ධිපාද කියන්නේ කියන කාරණාව. දීඝ නිකායේ මහා වග්ගයේ ජන වසභ සූත්‍රයේ මේකට හේතුව සඳහන් වෙනවා අපි දන්නවා බිම්බිසාර රජතුමා මරණයෙන් පස්සේ ගිහිල්ලා චාතුම් මහා රාජික දිව්‍ය ලෝකයේ ජන වසභ යක්ෂයා වෙලා තමයි උපත ලැබුවේ එතකොට මේ ජන වසභ සූත්‍රයේ සඳහන් වෙනවා ඉද්දි පහුතාය ඉද්දි විසවිතාය ඉද්දි විකුබ්බනතාය කියලා මේ සතර 이르දිපාද ධර්මයන් 이르දීන් මනාකොට ප්‍රගුණ කිරීම සඳහා 이르දීන් Tamanට වශීකృత කර ගැනීම සඳහා වැඩිය යුතු ධර්මතා හතරක් විදිහට එතකොට අපිට මේ විස්තරය අනුව පේනවා මේ කාරණා හතරට ඉද්ධිපාද කියන වචනය භාවිත කරන්න හේතුව තමයි ඉද්ධිපාද ඇති කර ගැනීම සඳහා එහෙම නැත්නම් ඉද්ධි විදක් ඥානය ඇති කර ගැනීම සඳහා එහෙම නැත්නම් 이르දි ප්‍රාතිහාර්ය පෑම සඳහා කිසියම් කෙනෙක් වැඩ දියුණු කර ගන්නවා නම් ආන් ඒ ධර්මතා හතර තමයි මේ ඉද්ධිපාද ධර්ම. මොනවද ඒ? ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. ඡන්ද සමාධි සංඛාර පදාන ඉද්ධිපාදය. ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. පළවෙනි එක. දෙවෙනි එක තමයි විරිය සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. තුන්වෙනි එක තමයි චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. හතරවෙනි එක තමයි වීමංසා සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. එතකොට අපි මේ කාරණා හතර ඡන්ද විරිය චිත්ත විමංශා කියලා සරලව හඳුනා ගන්නවා. එතකොට මෙතනදී සනන් කුමාර බ්‍රහ්මයා සඳහන් කරනවා කිසියම් කෙනෙක් අතීතයේදී ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ බ්‍රාහ්මණේක කියලා කියන්නේ මහරහතන් වහන්සේ නමක් ශ්‍රමණයෙක් කියලා කියන්නේ මහ රහත් භාවයේ සඳහා පිළිවෙත් පුරන කෙනෙක් කිසියම් කෙනෙක් අතීතයේ කිසියම් වූ 이르දි ප්‍රාතිහාරයක් පෑවනම් ඒ මේ සතර 이르දි පාදයන්ගේ වැඩිම තුලින්මයි යේහි කේචි බොහෝ අතීත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා අනේක විಹಿತං ඉද්දිවිදං පච්චනුභෝසුං සබ්බේතේ ඉමේ සංේව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලී කතත්තා. ඒ විතරක් නෙවෙයි අනාගතයේ කවුරු හරි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉද්දි ප්‍රාතිහාර්ය පානවණං ඒ 이르දි ප්‍රාතිහාර්ය පාන්නේ මේ සතර 이르දිපාද ධර්මයන්ගේ මනාකොට වැඩිම තුලින්මයි එවැගේම වර්තමානයේ කිසියම් කෙනෙක් මේ 이르දි ප්‍රාතිහාර්ය පානවණං ඒ 이르දි ප්‍රාතිහාර්ය පාන්නේ මේ සතර 이르දිපාද ධර්මයන් මනවින් වැඩි දියුණු කිරීම තුලින්මයි මෙතනදී සනං කුමාර බ්‍රහ්මයා තෞතිසා දිව්‍ය ලෝකයේ සුධර්මා සභාවේ දෙවියන් ඉදිරියේ 이르දි ප්‍රාතිහාර්යයක් දක්වනවා ඒ පිළිබඳවත් මෙතනදී සඳහන් කරනවා මමත් මේ අවස්ථාවේදී ඔබ ඉදිරියේ දක්වපු මේ 이르දි ප්‍රාතිහාර්යය ඒ සතර 이르දිපාද ධර්මයන්ගේ වැඩි දියුණු කිරීම තුලින්මයි දැක්ුවේ අහම්පි කෝභෝ ඉමේ සංේව චතුන්නංච ඉද්ධිපාදානං භාවිතත්තා බහුලී කතත්තා එවං මහිද්దికෝ මහානුභාවෝති එතකොට අපිට මේ දීඝ නිකායේ ජනවසභ සූත්‍රයේ එන මේ සිදුවීම තුලින් අපට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ධර්මවලට ඉද්ධිපාද කියන නම භාවිත වෙන්නේ ඇයි කියන කාරණාව. එතකොට කිසියම් කෙනෙක් ඉද්දි ප්‍රාතිහාර්ය පානවණං ඒ 이르දි ප්‍රාතිහාර්ය පාන්න ඒ හැකියාව ලබා ගන්න පුළුවන්කම තිබෙන්නෙම මේ සතර 이르දිපාද ධර්මයන් වැඩිම තුලින්මයි මොනවද මේ 이르දි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ අපි දන්නවා ඒකෝපි හුත්වා බහුදා හෝති එක්කෙනෙක්ව ඉඳගෙන බොහෝ කෙනෙක් විදිහට පෙනී හිටින්න පුළුවන්. අපි දන්නවා චුල්ලපන්ත හාම් චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කතාව. උන්වහන්සේ එක්කෙනෙක්ව ඉඳගෙන 1000ක් Tamanගේ රූපකායන් මවා ගත්තා. ඒ වගේම මම ඉහතින් සඳහන් කරපු ජනවසභ සූත්‍රයේදී සනං කුමාර බ්‍රහ්මයා Taman එක්කෙනෙක්ව ඉඳගෙන රූපකායන් 33ක් මවා ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට එක්කෙනෙක්ව ඉඳගෙන බොහෝ ආකාරයෙන් පෙනී සිටීම ඒක 이르දි ප්‍රතිහාරයක්. ඒ වගේම බහුදා අපි හුත්වා ඒකෝ හෝති. එක්කෙනෙක් බොහෝ කොට ඉඳගෙන එක්කෙනෙක්ව පෙනී ඉඳින්න පුළුවන්. එක්කෙනෙක්ව ඉඳගෙන බොහෝ රූපකායන් මවා ගන්න පුළුවන්. ඊළඟට බොහෝ රූපකායන් මවාගෙන ඉඳලා ක්ෂණිකව එක්කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආවී භාවං තිරෝ භාවං ප්‍රකටව ඉන්න පුළුවන් අප්‍රකටව ඉන්න පුළුවන්. පෙනී ඉන්න පුළුවන් නොපෙනී ඉන්න පුළුවන්. ඒ වගේම තමයි තිරෝ කුට්ටං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති. බිත්ති හරහා ප්‍රාකාර තාප්ප හරහා ගල් පර්වත හරහා ඒ වගේ ගැටෙන්නේ නැතිව හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් සෙය්‍යතාපි ආකාශේ හරියට අහස යනවා වගේ ඒ වගේම පතවියාපි උම්මුජ්ජ නිමුජ්ජං කරෝති මහ පොළවේ ගිලෙන්න පුළුවන් ගිලෙන්න මතු වෙන්න පුළුවන් හරියට සෙය්‍යතාපි උදකේ අපි වතුර බැහැලා නානවා වගේ වතුරේ ගිලෙනවා වගේ වතුරෙන් මතු වෙනවා වගේ මහ පොළවේ ගිලෙන්න මතු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම උදකේපි අසජ්ජමානේ ගච්ඡති. සේයතාපි පතවියං හරියට මේ පෘථුවියේ නැත්තම් පොළවේ ගමන් කරනවා වගේ ජලය මත ගිලෙන්නේ නැතුව ඇවිදින්න පුළුවන්. ආකාශයේපි පල්ලංකේන කමති සේයතාපි පක්ඛිසකුණෝ හරියට කුරුල්ලෝ අහසේ ගමන් කරනවා වගේ අහසේ පර්යංකයකින් වාඩි වෙලා ඉඳගෙන හිටගෙන ඉඳගෙන Taman කැමති පර්යංකයකින් ගමන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඉමේපි චන්දිම සූරියේ එවං මහිද්దికේ එවං මහානුභාවේ පාණිනා පරිමසති පරිමජ්ජති මේ චන්ද්‍ර සූර්ය දෙදෙනා Tamanගේ අතින් අල්ලන්න පුළුවන් පිරිමදින්න පුළුවන්, අතපත ගන්න පුළුවන්. මේ වගේ සිද්ධීන් පිළිබඳව අවස්ථා ගොඩක් අපේ බණ කතාවල සඳහන් වෙනවා. යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තේති බ්‍රහ්ම ලෝකය දක්වාම තමාගේ කයින් අනසක පවත්වන්න පුළුවන්කම තිබෙනවා තමාගේ වසංගය පවත්වන්න පුළුවන්කම තිබෙනවා එතකොට මෙන්න මේ විදිහට 이르දි ප්‍රාතිහාර්යයන් පෑමේ හැකියාව ලබා ගන්න කෙනෙක් මූලික වශයෙන් වැඩිය යුතු කාරණා තමයි මේ ඉද්ධිපාද ධර්මයන් කියලා කියන්නේ. හැබැයි අපි මෙතනදීම සිහිපත් කරන්න ඕන මේ ඉද්ධිපාද ධර්ම ඉද්ධි විදඥාණය. එහෙම නැත්නම් ප්‍රාතිහාර්ය පෑම සඳහාම සීමා වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ මුලින්ම පැහැදිලි කළා නිවන් දැකීමේ මාර්ගය මේක කියලා. නිවන් දැකීමේ මාර්ගය කියනකොට මේ ඉද්ධිවිදක් ඥාණයෙන් ඒක නතර වෙන්නේ නැහැ. අපි දන්නවා අභිඥා හයක් තියෙනවා චලබිඥා කියලා. එතකොට පළවෙනි අභිඥාව තමයි ඉද්ධිවිද කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි අභිඥාව තියෙනවා දිබ්බසෝත. එතකොට ඒ දිබ්බසෝත කියන අභිඥාවත් එහෙම නැත්නම් දිව්‍යමය කනත් මේ මේ ඉද්ධිපාද ධර්මයන් වැඩිම හරහා ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම පරචිත්ත විජානන අනුන්ගේ සිත් කීමේ හැකියාව, ඒ වගේම පුබ්බේ නිවාසානුස්සති, Tamanගේ පෙර ආත්ම භාවයන් දැකීමේ හැකියාව, ඒ වගේම දිබ්බ චක්ඛු සත්වයන්ගේ චුතූපපාතය සිද්ධ වෙන ආකාරය දැකීමේ හැකියාව ඒ වගේම අවසාන වශයෙන් ආසවක්ඛය. එතකොට මෙන්න මේ විදිහට මේ අභිඥා හයම මේ ඉද්ධිපාද ධර්මයන් වැඩි දියුණු කිරීම තුළින් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. මෙතනදී විශේෂ වශයෙන් අවධාරණය කරනවා පළවෙනි අභිඥාව 이르දි ප්‍රාතිහාර්යයන් පෑමේ හැකියාව ඇති වෙන්නේ මේ 이르දිපාද ධර්මයන් මනාව බහුල කොට වැඩි දියුණු කිරීම තුලින්මයි කියලා. එතකොට දැන් අපි මෙතනදී බලමු ඊළඟට කොහොමද මේ ඊර්තිපාද ධර්මයන් වඩාගන්නේ කියලා. ඉද්ධිපාද සංයුත්තයේ ඡන්ද සමාධි සූත්‍රයේ සඳහන් වෙනවා ඉද්ධිපාද වැඩෙන හැටි. දැන් පළවෙනි ඉද්ධිපාදයේ තමයි ඡන්දය කියලා කියන්නේ. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. චන්දං චේ භික්ඛවේ බිකු නිසාය ලබති සමාධින් කිසියම් කෙනෙකුගේ හිතේ මේ ඡන්දය ඇති වුණාට පස්සේ ඒ ඡන්දය නිසා එයා ලබනවා කිසියම් ආකාරයක සමාධියක් චිත්තස්ස ඒකග්ගතං සිතේ එකඟතාවක් අයං උච්චති ඡන්ද සමාධි මෙන්න මේ ඡන්දය නිසා ඇතිවන සිතේ එකඟකමට කියනවා ඡන්ද සමාධිය කියලා. ඉතින් මේක අපි හොඳට අත්දකලා තියෙනවා. ඒ කියන්නේ වෙන කිසිම අරමුණක් එතකොට හිතට එන්නේ නැහැ. මේ අරමුණම තමයි ප්‍රබල වෙන්නේ. දැන් පුංචි කාලේ අපි දන්නවා <clears throat> පුංචි කාලේ අපි දන්නවා අපිට කිසියම් ගමනක් යන්න තියෙනකොට අචාරිකාවක් යන්න තියෙනකොට අපිට නිින්ද යන්නේ නැහැ. මොකද අපේ හිතේ වැඩ කරන්නේ ඒ ගමන පිළිබඳවමයි. පහුවෙනිදාට එළි වෙන්නේ කොයි වෙලාවෙද කියලාමයි අපි ඉන්නේ. ඒ වගේම තමයි තරුණ වයස ගත කරන අපේ දරුවොත් මේ අත්දැකීම බොහොම හොඳට තිබෙනවා. Tamange හිතට කිසියම් අරමුණක් ආවට පස්සේ සමහර වෙලාවට ඒ අරමුණ ඉවත් කරගන්න බෑ. දවස පුරාම තමාගේ හිත පිරීලා තියෙන්නේ ඒ අරමුණෙන්. එතකොට මෙන්න මේකට තමයි මේ ඡන්දය කියලා කියන්නේ. එතකොට මෙතනදී මේ ඡන්දය කියන එකෙන් අපි අදහස් කරන්නේ ලෞකික අරමුණක් නෙවෙයි ලෝකෝත්තර අරමුණක්. නිවන් දැකීම සඳහා අපි ඇති කරගන්න කැමැත්තට හරියට එදා සුදත්ත සිටුතුමාට බුද්ධ කියන වචනය ඇහුණාට පස්සේ රැට නිින්ද ගියේ නෑ වගේ එළි වෙනකන් ඉන්න බැරුව ගියා. උදේ පාන්දරම නැගිටලා බුදුහාමුදුරුවෝ ඉන්න ජේතවනාරාමය හොයාගෙන ඇවිදින්න පටන් ගත්තා. එතකොට මෙන්න මේ විදිහට අපේ හිතට බලවත් ඡන්දයක් ඇති වුණාට පස්සේ බලවත් කැමැත්තක් හිතේ ඇති වුණාට පස්සේ ඒ ඇතිවෙච්ච බලවත් වූ ඡන්දේ නිසා සමාධියක් ඇති වෙනවා සිතේ එකඟ බවක් ඇති වෙනවා අන්න ඒකට තමයි කියන්නේ ඡන්ද සමාධිය කියලා ඊළඟට මේ ඡන්ද සමාධියට චතුරංග සමන්නාගත වීරිය එකතු වෙනවා සෝ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය ඡන්දං ජනේති ඊට පස්සේ මේ ඡන්දය හැරෙනවා නූපන් අකුසල් නූපද වීමට මොකද දැන් මේ ඡන්දයේ ඇති වෙලා තිබෙන්නේ නිවන සඳහා. ඒ නිවන ලබා ගන්න නම් මෙන්න මේ දේවල් කරන්න ඕන. කල යුතු දේවල් දෙසට එයාගේ ඡන්දය නැමෙනවා. ඒ විතරක් නෙවෙයි නූපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා එවාගේම උපන් අකුසල් නැති කර ගැනීම සඳහා එවාගේම නූපන් කුසල් නූ ඉපිදවීම සඳහා එතකොට මෙන්න මේකට අපි කියනවා චතුරංග සමන්නාගත වීරය කියලා. ඉපදිලා තිබෙන අකුසල් නැති කර ගැනීම. ඉපදිලා නැති අකුසල් ඒව නූපදවා සිටීම. ඒ වගේම ඉපදිලා නැති කුසල් උපදවා ගැනීම ඉපිද ඇති කුසල් වැඩි දියුණු කර ගැනීම. එතකොට මෙන්න මේ චතුරංග සමන්නාගත වීරය දෙසට එයාගේ ඡන්දය නැමෙනවා, වීරය ඇති වෙනවා, අදිෂ්ඨානය ඇති වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අර ඇතිවෙච්ච ඡන්ද සමාධියට චතුරංග සමන්නාගත වීරිය එකතු වුණාට පස්සේ ඒකට කියනවා ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදෝ කියලා අන්න එතකොට තමයි ඒක 이르දිපාදයක් බවට පත් වෙන්නේ. දැන් නිකම්ම ඡන්දය ඇති වුණාට ඒක ඉද්ධිපාදයක් වෙන්නේ නැහැ. ඒ ඇතිවෙච්ච ඡන්දය සමාධියක් බවට පත් වෙන්න ඕන. ඒ සමාධියට ඊට පස්සේ චතුරංග සමන්නාගත වීරිය එකතු වෙන්න ඕන අන්න එතකොට ඒක ඡන්ද ඉද්ධිපාදය බවට පත් වෙනවා වීරිය පිළිබඳවත් එහෙමයි ඒ වීරිය පිළිබඳව මුලින්ම වීරය ඇති වෙනවා ඊට පස්සේ ඒ වීරය බහුල කොට ඇතිවීම තුලින් වීර සමාධිය ඇති වෙනවා ඒ වීරියට චතුරංග සමන්නාගත වීරය එකතු වීම තුලින් ඒක විරිය ඉද්ධිපාදයක් බවට පත් වෙනවා. ඊට පස්සේ චිත්ත කියන ඉද්ධිපාදයත් එහෙමයි. චිත්ත කියන්නේ අදිෂ්ඨානය. ඒකත් එහෙමයි අදිෂ්ඨානයේ දැඩි වුණාට පස්සේ අදිෂ්ඨානයේ සමාධියක් බවට පත් වෙනවා. ඒකට චතුරංග සමන්නාගත වීරය එකතු වුණාට පස්සේ ඒක චිත්ත ඉද්ධිපාදයේ බවට පත් වෙනවා. වීමාංශාවත් එහෙමයි වීමාංශාව කියලා කියන්නේ හොඳට විමසලා බලනවා සාකච්ඡා කරනවා ඉගෙන ගන්නවා දැනුම හදා ගන්නවා තොරතුරු හොයනවා මේ වීමාංශාවත් බහුල කොට කරනකොට ඒක වීමාංශා සමාධියක් බවට පත් වෙනවා ඊට පස්සේ ඒකට චතුරංග සමන්නාගත වීර එකතු වුණාට පස්සේ ඒක වීමාංශා ඉද්ධිපාදය බවට පත් වෙනවා එතකොට මෙන්න මේ විදිහටයි අපි ඉද්ධිපාද ධර්මයන් උපදවා ගන්නෙ. ඊළඟට ඉද්ධිපාද සංයුත්තයේ විභංග සූත්‍රයේ දැක්වෙනවා මේ ඉද්ධිපාද ධර්මයන් කොහොමද වැඩි දියුණු කරන්නේ කියලා. නච අතිලීනෝ භවිෂ්‍යති නච අතිපග් නච අතිපග්ගහිතෝ භවිෂ්‍යති. එතකොට මේ ඉද්ධිපාද වඩනකොට ඊටමත් සැහැල්ලු කොට ගන්නත් බෑ. ඒ වගේම දැඩිව ගන්නත් බෑ. හරියට කුරුල්ලෙක් අල්ලනවා වගේ. අපි දන්නවා දැන් කුරුල්ල සැහැල්ලු කොට ගත්තොත් එහෙම කුරුල්ල ඉකිලිලා යනවා. ඒ වගේම අපි කුරුල්ල දැඩි කොට අල්ලා ගත්තොත් එහෙම දන්නේම නැතුව කුරුල්ල අතට තද වෙනවා. ඒක නිසා කුරුල්ලෙක් අල්ලන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒකට අතේ හුරුවක් තියෙන්න ඕන. ඒ වගේ තමයි මේ 이르දිපාද වඩනකොටත් ඒක එහෙම ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ඉද්ධිපාද වඩන පිළිවෙලක් තිබෙනවා. ඒක සැහැල්ලු කොට ගන්නත් බෑ. ඒ වගේම තමයි දැඩි කොට ගන්නත් බෑ. ඒ වගේම තමයි නච අජ්ජත්තං සංකිට්තෝ භවිෂති නච බහිද්දා වික්කිට්තෝ භවිෂති. තමා තුල දිය වෙලා යන්නත් බෑ. දැන් තමා තුල දී වෙලා යන්න බලපාන කාරණාව තමයි තීන මිද්දය. නිදිමත, කම්මැලිකම, බත්මත වගේ දේවල් ආවම Taman දන්නේ නැතුව මේ ඡන්දය, චිත්තය, විරිය, වීමංසාව Taman තුල දිය වෙලා යනවා. නිලීන වෙලා යනවා. හැංගිලා යනවා. එහෙම වෙන්න මේ ඉද්ධිපාදය වඩන්නත් බෑ. ඒ වගේම තමයි නච බහිද්දා වික්ඛිත්තෝ භවිස්සති බහැර විසිරීලා යන්නත් බෑ. බහැර විසිරීලා යන්න බලපාන කාරණාව තමයි අකුසල ධර්මයන්. රාගය ඇති වුනහම, ద్వේෂය ඇති වුනහම, මෝහය ඇති වුනහම, උද්ධච්චය ඇති වුනහම, කුක්කුච්චය ඇති වුනහම මේ ಗುಣ ධර්ම අපෙන් ඈත් වෙලා යනවා. මේවා විසිරීලා යනවා. හරියට හුළඟ හමන තැනක ඔසවපු කොඩිය වගේ. අලු ගොඩකට ගලකින් ගැහුවා වගේ. දැන් මේ අත්දැකීම අපටත් තියෙනවා. සමහර වෙලාවට අපේ හිත විසිරුනහම උද්දච්චය ඇති වුනහම අපිට මොනව කරන්නද කියලා හිතාගන්න බෑ. වාඩි වෙලා ඉන්නත් බෑ. නැගිටලා ඉන්නත් බෑ. නිදා ගන්නත් බෑ. ඇවිදින්නත් බෑ. කාත් එක්කවත් කතා කරන්නත් බෑ. පැත්තකට වෙලා ඉන්නත් බෑ. අපි හරීම අපහසුතාවකටපත් වෙනවා. ඒ බඳු අවස්ථා තිබෙනවා. ආන් ඒක තමයි ඒ උද්දච්චය වැඩි දියුණු වෙච්ච අවස්ථාව. එතකොට නැච බහිද්දා වික්ඛිත්තෝ භවිස්සති එබඳු උද්දච්චය වැඩි වෙච්ච අවස්ථාවල මේ ඉද්ධිපාද ධර්මයන් බහැරට විසිරීලා යනවා. එහෙම වෙන්න බෑ. ඊළඟට පච්චාපුරේ සංඤීච විහෙරති. පෙරපසු දෙකම එක වගේ වෙන්න ඕන. මුලයි අගයි වෙනස් වෙන්න බෑ. යතහා පුරේ තථා පච්චා යතා පච්චා තථා පුරේ මුලින් යම් විදිහකද අගත් ඒ වගේම වෙන්න ඕන. අග යම් විදිහකද මුලත් ඒ වගේම වෙන්න ඕන. මේ ඉද්ධිපාද ධර්මයන් වඩනකොට තනින් තන එහෙම වඩන්න පුළුවන් කමක් නැහැ. එකම ප්‍රමාණයකට වැඩි දියුණු කරගෙන යන්න ඕන. ඒ වගේම තමයි යතහා අදෝ තතහා උද්දං යතහා උද්දං තතෝ අදා අදෝ යට යම් කිසි විදිහකටද ඉහළත් උඩත් ඒ වගේ. උඩ යම් කිසි විදිහකටද යටත් ඒ වගේ. අපි දන්නවා දැන් කායානුපස්සනාව එහෙම වඩනකොට ශරීරයේ පල්ලෙහ කොටසට යම් ආකාරයකින් දකිනවද ඉහළ කොටසත් ඒ ආකාරයෙන්ම දකින්න ඕන. ඉහළ කොටස යම් ආකාරයකින් දකිනවද පහළ කොටසත් ඒ ආකාරයෙන්ම දකින්න ඕන. ඒ වගේම තමයි යතහා දිවා තතහා රත්ත්‍ින් යතහා රත්ත්‍ින් තතහා දිවා ඉද්ධිපාද ධර්මයන් දිවාරෑ දෙකේම එක විදිහට වැඩෙන්න ඕන. දවල්ට එක විදිහක්, රැට එක විදිහක් එහෙම වෙන්න බෑ. එතකොට අපිට පේනවා මේ ඉර්ධිපාද ධර්මයන් එකම ආකාරයකට එකම අරමුණක් පෙරදරි කරගෙන ඒවා තමා තුල දිය වෙලා යන්න දෙන්නේ නැතුව ඒවා පිටතට විසිරිලා යන්න දෙන්නේත් නැතිව මෙන්න මේ ඉද්ධිපාද ධර්මයන් මනවින් වඩන්න ඕන කියන කාරණාව අපට මේ තුලින් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මෙතනදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අපි දකිනවා බොහෝ දෙනා මේ ಗುಣධම් වඩාගෙන යනකොට සමහර අය ඊටමත් මේවා කෙටි කාලයකට සීමා කරගන්නවා. ඒක තමයි මේ ಗುಣධර්ම වැඩෙන්න තියෙන බාධාව. ඉතින් ඒකයි මෙතනදී විශේෂයෙන් අවධාරණය කරන්නේ මේ පෙර පසු නොවි එකම ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕන කියලා තමන් ගත්තු අරමුණ තමාගේ අදිෂ්ඨානය තමාගේ වීරය තමාගේ ඡන්දය අඩු වෙන්න දෙන්නේ නැතිව වැඩි වෙන්න දෙන්නේ නැතිව එකම ආකාරයකට මේක පවත්වගෙන යන්න ඕන. හරියට කලයකට වතුර බින්දුව බින්දුව බින්දුව වැටෙනවා වගේ උද බින්දු නිපාතේන ක්‍රමසහ පූර්යතේ ඝටහ අපි දන්නවා වතුර බින්දුව බින්දුව හරි නොකඩවා කලයට වැටෙනකොට ඒ කලේ ඒකාන්ත වශයෙන්ම පිරෙනවා ඒක නිසයි මේ 이르දිපාද ධර්මයන් මග හැරෙන්න දෙන්නේ නැතුවම අපි නොකඩවාම පවත්වාගෙන යන්න ඕන කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ඉද්ධිපාද ධර්මයන් වඩන පිළිවෙල විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට අපේ ඉද්ධිපාද සංයුත්තයේ ඉද්ධාදි දේශනා සූත්‍රය සඳහන් කරනවා මේ 이르දිපාද වඩා ගන්නා වැඩපිළිවෙල මොකක්ද කියලා. මේක හරි ලස්සන සූත්‍ර දේශනාවක් මෙතන සඳහන් වෙනවා ඉද්දිං වෝ භික්කවේ දේශේසාමි ඉද්ධිපාදංච ඉද්ධිපාද භාවනංච ඉද්ධිපාද භාවනා ගාමින්ච පටිපදං කියලා. මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පළවෙනි එක තමයි ඉද්ධිය කියන්නේ මොකක්ද? දැන් දැනටමත් අපි ඉද්ධිය කියන එක හඳුනාගත්තා. 이르දි ප්‍රාතිහාර කියන්නේ මොකක්ද? කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මොකක්ද ඉද්ධිපාදය කියන්නේ කියලා. ඉද්ධිපාදය කියන්නේ මොකද්ද? කතමෝච භික්කවේ ඉද්ධිපාදෝ. යෝසෝ භික්කවේ මග්ගෝ යා පටිපදා ඉද්ධිලාභාය. ඉද්ධිපටිලාභාය සංවත්තති අයං උච්චති භික්කවේ ඉද්ධිපාදෝ. මේකත් අපි සාකච්ඡා කළා ජනවසබ සූත්‍රය ඇසුරු කරගෙන මේ ඉද්ධිපාදය කියන්නේ මොකක්ද? 이르දීන් ලබන වැඩපිළිවෙල. 이르දීන් ලබන ක්‍රමය. 이르දීන් ලබන මාර්ගයට තමයි ඉද්ධිපාදය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කතමාච භික්ඛවේ ඉද්ධිපාද භාවනා. මොකක්ද මේ ඉද්ධිපාද භාවනාව කියලා කියන්නේ? ඉද භික්කවේ භික්ඛු ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති විරිය සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති විමංසා සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති එතකොට මේ සඳහන් කරපු ඉද්ධිපාද වැඩි දියුණු කිරීම. දැන් අපි කතා කළා කොහොමද වැඩි දියුණු කරන්න කියලා මේක සෑහල්ලුවට ගන්නත් බෑ, දැඩි කොට ගන්නත් බෑ. එතකොට අපි අපි අපි දන්නවා රට්ඨපාල හාමුදුරුවන්ගේ කතාව. ඒ වගේම සෝන හාමුදුරුවන්ගේ කතාව. ඒ වගේම සම්භූත හාමුදුරුවන්ගේ කතාව. ඒ වගේම මෝඝ හාමුදුරුවන්ගේ කතාව. එතකොට මෙන්න මේ චරිත තමයි මේ සතර 이르දිපාද ධර්මයන් වැඩිම පිළිබඳව උදාහරණ විදිහට අටුවාව පෙන්වලා දීලා තිබෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ 이르දිපාද සතර මැනවින් වඩවා ගැනීම තමයි වැඩි දියුණු කර ගැනීම තමයි ඉද්ධිපාද භාවනා කියලා කියන්නේ. ඊළඟට පැහැදිලි කරනවා කතමාච භික්කවේ ඉද්ධිපාද භාවනා ගාමිනී පටිපදා. ඉතින් මේ 이르දිපාද භාවනාව වැඩෙන පිළිවෙල මාර්ගය මොකක්ද? ඉද්ධිපාද භාවනාව ඇති කර ගන්න නම් අපේ ජීවන ප්‍රතිපදාව කෙබඳු වෙන්න ඕනද? අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ වෙන එකක් නෙවෙයි. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි දන්නවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. එදා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තමාගේ පළවෙනි ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව විදිහට දේශනා කරපු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ ඉද්ධිපාද භාවනා ගාමිනී පටිපදාව විදිහටත් දේශනා කෙරෙන්නේ. එතකොට අපිට පේනවා මේ නිවන් දකින ක්‍රම එක එක විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළාට මේ එකක්වත් ගැටෙන්නේ නැහැ. අවසානයේදී සිද්ධ වෙන්නේ එකම දෙයක්. බහින්නේ එකම විලකට. බහින්නේ එකම විලකට. නමුත් ඒ සඳහා තොටු පොළවල් කීපයකින් බහින්න පුළුවන්කම තිබෙනවා. මොන තොටු පොලෙන් බැස්සත් එකම විදිහට තමයි ඒ විලට බහින්නේ. ඒක නිසා අද අපි මේ ධර්ම දේශනාව තුලදී මේ ඉද්ධිපාද ධර්මයන් කියන්නේ මොනවාද? ඒ ඉද්ධිපාද ධර්මයන් වල ඇති වැදගත්කම කුමක්ද? ඇයි මේවට ඉද්ධිපාද කියන්නේ? මේ ඉද්ධිපාද වැඩි දියුණු කරන්නේ කොහොමද? මේ ඉද්ධිපාද වැඩි දියුණු කරන මාර්ගය කුමක්ද කියන කාරණා සාකච්ඡා කළා. ඉතින් මන් පින්වත් ඔබ හැම දෙනාටම ආරාධනා කරනවා මම මුලින් සඳහන් කරපු මූලාශ්‍රයන් අධ්‍යයනය කරලා මේ ඉද්ධිපාද ධර්මයන් පිළිබඳව තව දුරටත් දැනුම වඩා ගන්න කියලා ඔබ තුල මේ ඉද්ධිපාද ධර්ම වැඩි දියුණු කර ගැනීම සඳහා භාවිත කිරීම සඳහා බහුලීකృత කිරීම සඳහා ඒ හැකියාව ශක්තිය ඇති කර ගැනීම සඳහාම මේ ධර්ම ශ්‍රවණානිසංසය ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ගම්පහ විද්‍යා රවින්ද මහා පිරිවෙනේ පරිවේනාධිපති ගල්ලේ ගෙදර බෞද්ධ මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ මනෝවිද්‍යා උපදේශක රාගම හොරපේ ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උඩවලවේ මහින්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 ඔබට පිළිවන් මෙවැනිම අර්ථාන්විත ධර්මානුශාසනාවකට සවන් දෙන්න අද රාත්‍රී 8ට අද රාත්‍රී 8 ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද ගල්කිස්සේ ධම්මිස්සර ස්වාමින්දයන් වහන්සේ රාත්‍රී 8ට රාත්‍රී ධර්ම දේශනාව ලක්දෙව් සදේශීය පාවමේ ලක්මහුන්ගේ දීර්ණාලයයි ලක්පුතුන්ගේ කිත්‍යක රාවයයි ලක්පුතුන්ගේ කිත්‍යක රාවයයි